මාර්ගඵල මාර්ගයේ තමයි බුදුදහම ඵලයේ තමයි සැනසීම සතුට සහනය සද්ධාව නැමැති බීජය පළවෙනි පදය සද්ධාව නැමැති බීජය කියලා කියන්නේ මහා ප්‍රඥාව නැමැති ගහේ බීජය ඒ බීජය ලබා ගන්නවා සද්දීන විත්තම් පුරිසස්ස සිත්තම් පුරුෂයාගේ ශ්‍රේෂ්ඨම ධනෙ ශ්‍රද්ධාවයි. ඊට වඩා ධනයක් තියෙනවා. ඒකෙන් තමයි මහා ප්‍රඥාව වෙන්නේ. මෙන්න මේවා තමයි කරන්නේ. මාර්ගය මොකක්ද? ප්‍රඥා සංවර්ධනික මාර්ගයක් තියෙනවා. සත්‍ප්‍රිය සංසේවය, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මාන්තම් පරිපද. මෙන්න මේකයි මාර්ගය. ඉමේකෝ එක්කවේ කස්තාරෝ ධම්මා භාවිතා බහුලී කතා මහා පඤ්ඤිතාය සම්මත්තන්ති. මෙන්න මේ මාර්ගය. මේකට කියනවා සෝවාන් මාර්ගය කියලා කියනවා. සද්ධර්ම මාර්ගය කියලා කියනවා. කුසල මාර්ගය කියලා කියනවා. මොකද මේ කුසල මාර්ගය හොඳට මතක තියාගන්න සත්පුරුෂ සංසේවේ. සත්පුරුෂයේ කියලා කියන්නේ ආර්ය පුද්ගලයෙක්ට යාම. ධර්ම ශ්‍රවණය කිරීම. යෝනිසෝ මනසිකාරය කියන්නේ අසා දරාගත්ත දේ ඒකාගිම සාධනය. යෝනිසෝ මනසිකාරය කියන්නේ. එකපාරටම ඉඳගන්න නැතුව සිතනවා ඉමසනවා. ධර්මානුගම ප්‍රතිපත්ති කියන්නේ ඒක ප්‍රායෝගිකත්වයේ තුලින් ආපෝෂණය කරනවා. ධර්මානුගම ප්‍රතිපත්ති කියන්නේ ප්‍රැක්ටිකල් කියන එකයි ප්‍රායෝගිකත්වය. ක්‍රියාත්මකතාවය. ඒ තුලින්මයි ආපෝෂණය කරන්නේ. ආන්නේක තමයි කුසල මාර්ගය. ඔබට සෝවාන් මාර්ගය කියලා කියනවා. කුසල මාර්ගය කියලා කියනවා. සත්පුරුෂ භූමිය කියලා කියනවා. ආන්නේ මාර්ගය යනකොට මොනවද ලැබෙන්නේ? චත්තාරෝ සතිපට්ඨාන, චත්තාරෝ ඉද්ධිපාන, සත්තාරෝ සම්මප්පදාන, පංචේන්ද්‍රිය පංචබල සත්පොඥාන. මේ මේ 29 හතරෙන් එකක් සම්පූර්ණ වෙනකොට 30 වෙනි එක තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය මුලට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය. 29 යටයි 37 නේද? ආන්න සත්‍ය බෝධිපාක්ෂික. මේ මාර්ගයේ මේ පරිදි දැන් බලන්න ඕනේ ඔය කට්ටිය ඵල ලබා ගන්න තියෙනවා කියලා. ඒ ලබා ගන්න තියෙනවා නම් අපි මාර්ගඵල ලබා ගත්තු කියන ගෑනට යන්න. ඵලම් ලබා ගන්න තියෙනවා කියන්නේ සත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානය කියලා කියන්නේ යථාර්ථයේ දැකීම සඳහා ලෝභයේ සතිය පිටවා ගත යුතු ස්ථාන හතරක් උදාහරණයක් තියෙනවා. ලෝභය කියලා කියන්නේ යම් තැනක දුකද එතන ලෝභයයි. දුක තියෙන්නේ කොතනද? ජීවිත පැවැත්ම තුළ. ඒක ආරම්භයේ තමයි ධාතිය. ධාතියේ උප්පත්තියන මේ තියෙන්නේ ලෝභය. ජීවිත මෙන්න මේ ජීවිත පැවැත්ම තමයි ලෝභය කියන්නේ මේකෙන් සාම්පල් හතරක් ගන්නවා. සාම්පල් හතරක් අරගෙන ලෝකයේ නැමැති විද්‍යාගාරයේ ඉඳගෙන මේ විද්‍යා පරීක්ෂණය කරනවා. පළවෙනි සාම්පල් එක තමයි කාය. දෙක වේදනා. තුන චිත්ත. හතර ධම්ම. කාය අනුපස්සන. සති ප ဋ ාණ කාය අනුපස්සන. සම්මාසතිය පිටව ගන්නවා කයට, කය අනුමැත්ත දකිනවා. මොකද්ද අනිත්‍යයි දුකයි අනාත්මයි. සතිය කියලා කියන්නේ දැනගත්ත හොඳ දේ යමෙක් යමෙක් සිහිපත් කිරීමට කියන සම්මා සතිය කියලා. ඒකත් පණයක් තමයි අපි ලබන පණයක් ඒක. දැනගත්ත නරක දේ යමෙක් යමෙක් සිහිපත් කර දීමට කියන මිච්ඡා සතිය කියලා. ඒකත් පණයක් තමයි. අපි ලබන්නේ නැහැ ඒ ඵල. ඒව අසත්කාරණේ මාර්ගයේ ගමන් කරන අය තමයි ඒ ඵල ලබන්නේ. අපි ලබන්නේ නැහැ ඒවා. අපි ලබන ඵල තමයි ওই සම්මා සතිය කියන්නේ. සම්මා සතිය දැනගත්ත හොඳ දේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය සිහිපත් කර දීම. භාවිතා බහුලී කතා කියන්නේ තෝක තමයි. භාවනා කරනවා කියන්නේ තෝක තමයි. තේරුණේ? එතකොට සති ප ဋ ාණ කාය. කයට සිහිය පිටවා ගන්නවා. සිහිය පිටවා ගන්න අනුකස්සනා කියන්නේ ඒ අනුව සත්‍ය දකිනවා. මොකක්ද ඇත්ත? මේ කය අනිත්‍යයි, දුකයි, ඉස්සල්ලාම අපි ළඟින් ඕනේ කය නිසා විඳින දුක්. කය නිසා විඳින දුක්. මම කියන්නේ චතු සම්පජඤ්ඤ තත්ත්වය ඉරියාපත තත්ත්වය කියන පරිච්ඡේද දෙක සතර ඉරියාව සහ සියලු මේනියෝ පෙන්වන්නේ. ඒකට උදේ ඉඳන් රැය වෙනකම් රැය ඉඳන් ඉලි වෙනකම් ජීවත් වෙනවා කියන්නේ මොකද? දඟලන එක. දඟලන එක ජීවත් වෙනවා කියන්නේ. ඒ විදිහට ඉන්නකො දඟලන්න. බෑ හඳුරුවනේ උපාදින පුළුවන් නම් ඉන්න බැරි එක විශේෂ දෙයක්. අපිට බලන්න කියන්නේ. මට නම් බෑ. ඒක නිසා මම දඟලනවා. ඔයගොල්ලන් ජීවත් වෙනවා කියන්නේ මොකේද? දඟලනවා. උදේ ඉඳන් රැය වෙනකන්, රැය ඉඳන් ඉලි වෙනකන් දඟලනවා. බලන්න කෙනෙකුට බුදියා ගන්න කියලා ඒවල පොඩ්ඩක් දවසක් නිකන් ගල් පානවා. මේක බුදියා ගත්ත වෙලාවෙ ඉඳන් එහ එළි වෙන ගම දඟලනවා. දඟලන දඟලන බැරිම කර නැගිටිනවා. ආයෙත් ඉතින් එහෙදු වෙනවා මෙහෙදු කරනවා මල පහ කරනවා පහ කරලා ඇතුළු කරනවා මොනවා හරි නවතනවා පියදානවා කනවා බොනවා නිදිනවා ඒ වගේ තමයි කරන්නේ. තාම පාසෙන් දකින්න පුළුවන් මොකක්ද මේ කියලා නේද? ආන්දික තමයි ඇත්ත. මොකද දුකයි. ඊළඟට බැලුවා අපි මේක කොච්චර දුක් වුණත් කමන්නේ වටිනා දෙයක් නම්, රත්තරන් වගේ දෙයක් නම්, සුබද ගන්න දෙයක් නම් නේද? කොච්චර දුකක් වුණත් කමන්නේ නේද? අනේ බලනකොට තනිකරම 80 කොටක් දෙකකින් කරා. කොච්චර දුකින් දක්වන්නේ මේ අඩු ගන්න විදිය කොටක්වත් නැහැ. තරම් දක්වන්නේ. ඒකම තනිකරම 80 ඔන්නෝ තමයි ලබන්නේ නැත්තෝ තමයි. අසුභයි, අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. ඒ වුණත් කමන්නේ මේක. නිට්ටයක් නේද? ඔයාලේ දාලා තියන්න බැරි අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ ඇති වෙනකොටම නැති වෙනවා නැති වෙනකොටම ඇති වෙනවා. අනිත්‍යයි දුකයි නම් එතන වටිනා දෙයක් තියෙනවා. තමා කියන දේ අහනවා. තමා කියන දේ අහන්නේ. තමාගේ වශයෙන් පවතින්නේ. එන වටිනාකමක් නෑ නේද? එහෙනම් මේ කය කියන එක මහා කරදරයක් එකක් නෙමේ අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත අසෝචි ගොඩක් දුක අපාර ධර්මයක් මෙන්න මේක තමයි ඔන්නෝකයි ඔන්නෝයි ඇත්ත තමයි අපි දකින්නේ සති ප ဋ ාණ කාය අනුපස්සන අන්න ඒතකොට මොකද වෙන්නේ කියන්න බලන්න අවබෝධයෙන් කැමැත්තෙන් කාගේවත් මෙහෙවීමකින් තොරව කය ප්‍රතික්ෂේප යන විදිහට පැත්තට කයපා කියන தත්ත්වය ඇතුළෙන් එනවා. කයපා කියන ප්‍රකාශනය ඇතුළෙන් එනවා. ආවනේ ආවනේ ආන්නේ තමයි කායanusasanaව කියලා කියන්නේ. සතිපට්ඨානේ කායanusasanaව කියන්නේ මේවල ප්‍රතිඵලයක් ලැබුවා. මොකක්ද ලැබුවෝ ඵලය? කය එපා කියන தත්ත්වයටපත් වුණා. කය ප්‍රතික්ෂේප වුණා. දුක් ගොඩක් දුක් ගොඩක් ඉවත් වුණා. මෙන්න බලන්න. මෙන්න මාර්ගය. දැන් එතකොට මාර්ග බල ලබාගෙන තියෙනවා. තියෙනවනේ. ඒක නේ කියන්නේ. සත්‍යන මාර්ගයේ කුසල මාර්ගයේ හේතු අපි දුක් ගොඩක් අයින් කරලා දැන්. ප්‍රතික්ෂේප කරලා දැන්. ඈ කය වාගේ අකමැත්තේ නෙමෙයි කැමැත්තෙන්මයි. අනවබෝධයෙන් නෙමෙයි අවබෝධයෙන්මයි. කවුරුවත් කිව්ව නිසා නෙමෙයි. තමාම ඒ පිළිබඳව අධ්‍යයනයක පරීක්ෂණයක ඊට ගණේද. මෙන්න බලන්න. මෙන්න මාර්ගය මෙන්න ඵල. කුසල මාර්ගයෙන් ලබන ඵල. ලෝකයෙන් හෙවත් දුක් වලින් භාගයක් දෙවියන් අයින් වෙනවා. ඊළඟ වේදනානුපස්සන. වේදනානුපස්සනාවෙන් කරන්නේ වේදනාව අනිත්‍ය දුක යනාත්මයි කියලා දකින එක. මොකද්ද මේ වේදනාව කියලා කියන්නේ? චෛතසිකයක්. නාම ධර්මයක්. හටගත් දෙයක්. මේ වේදනාව සාමාන්‍ය ජනතාව ගැන කතා කරනකොට තියෙන්නේ මොකද්ද? සුඛ වේදනාවයි උපේක්ෂා වේදනාව. නේ සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි උපේක්ෂා වේදනාවයි ඇලීමයි ගැටීමයි ප්‍රධාන වශයෙන්ම වේදනා දෙකයි තියෙන්නේ ඇලීමයි ගැටීමයි සුඛයයි දුකයි තුන්වෙනි එක තමයි උපේක්ෂාව කියන්නේ උපේක්ෂාව කියන්නේ මොකක්ද දන්නවද අර ඇලීමේ ගැටීමේ අඩුව තණ්හාවේ අඩුව මිසක් තණ්හාවේ නැති බව නෙමෙයි තණ්හාව නැති රහතන් වහන්සේලාට නෙමෙයි සාමාන්‍ය ජනතාවට පුළුවන් තණ්හාව අඩු කරගන්න ඒක තමයි අපේක්ෂාව කියන්නේ. එතකොට හැලෙන්නේ ලෞකික සැප නගමේ. නේද? එතන තමයි රාගය තියෙන්නේ. ලෞකික සැප නම් ඇති වෙන්නේ රාගය. ලෞකික දුක නම් ඇති වෙන්නේ ද්වේෂය. ද්වේෂය කියන්නේ දෙවෙනි කින්දර. රාගය කියන්නේ පළවෙනි කින්දර. එහෙනම් පළවෙනි කින්දර ලෞකික සැප ළඟදී දෙවෙනි කින්දර ලෞකික දුක ළඟදී. දුක දුකයි කියන්න අවශ්‍යකමක් නැහැ. ඒක අපි දන්නවනේ. දැන් සැප ළඟ නේද වැඩියෙන් දුක් නේද? සැපතක තියෙන්නේ පරිවෙන් ඉන්දර නේද? කටු ඉන්දර. පොල්. පොල් කටු ඉන්දර නේද? දුකනක තියෙන දෙවෙනි ඉන්දර. පොල් කොළ ඉන්දර නේද? දැන් ප්‍රධාන වශයෙන් වේදනා දෙකයි සුඛ වේදනාව දුක්ඛ වේදනාව සුඛ වේදනාව ළඟ තියෙන රාගය පොල් කටු ඉන්දර දුක්ඛ වේදනාව ළඟ තියෙන ද්වේෂය පොල් කළු ඉන්දර. දැන් වඩා භයානක කොයි ඉන්දර? කාටු ඉන්දර අන්න වේදනානුපස්සනාවෙන් දකින්න ඕන. එතකොට මේ දර්ශනය ඇති කරගත්තාම කෙනෙක් කියන්න පුළුවන් එහෙමනම් ආම්තුරුවනේ මේ ලෝකයේ තියෙන සැප වේදනාවට වඩා දුක් වේදනාව හොඳයි නේද කියලා. ඇත්තම මේ මොකද? කරාබේද. එන්නානේ. කොළවින්දර නෑ තියෙන කොළ කොළවින්දර. දැන් එහෙමනම් වේදනාවට අනුව අපිට දුක දකින්න පුළුවන් නේද? මේ දුක ඇති වෙන්නේ අනිත්‍ය නිසා නේද? වෙනස් වෙන ස්වභාවයෙන් තමයි දුක ඇති වෙන්නේ. නිත්‍ය නම් දුක ඇති වෙන්නේ නෑ නේද? දැන් සුඛ වේදනාව නිත්‍ය නම් මුද්‍රෙන් අපිට දුකක් ඇති වෙන්නේ නැහැ. භයානකම නිතර නැති වෙනවා. ඈ එහෙනම් අනිත්‍යයි නම් එතන දුක අනිත්‍ය නම් දුක නම් මේක වටිනාකම ගත හැකි දෙයක් ගත යුතු දෙයක් අන්න වේදන අනුකර්ෂණාව දැන් මම ඔය පින්නතුන්ට දෙන්නවා විපරිණාම දුක්ඛය ගැන දෙන්නවා මතකද දන්නේ නැහැ විපරිණාම දුක්ඛතාවය විපරිණාම දුක්ඛතාවයේදී අපි දැක්ක තප්පරයකට ලක්ෂ වාරයක් අපි දුක් විඳිනවා ඔය විපරිණාම දුක්ඛතාවය අපේ සම්ප්‍රදාය උගන්වන්නේ මෙහෙමයි. ලස්සන රූපයක් දිහා බලාගෙන ඉන්න එක දෙපයි. ඒක නැති වුණාන් පස්සේ දුකයි. දිව්‍ය ලෝකයේ අවුරුදු ලක්ෂයක් විතර සැප නැති වුණා නැති වෙනකොට දුකයි. අන්න දැන් తాවකාලික හැඩයක් හදාගන්න තියෙනවා. එහෙමනම් අපි දිව්‍ය ලෝකෙට යන්න. ඒ තියෙනවනේ తాවකාලික හැඩ තියෙනවනේ. මම වෙන්නවනේ විපරිණාම දුක්ඛතාවය. මතකයි නේද? චිත්ත වේදය චිත්ත වේදය අද හොයාගෙන තියෙන සත්‍යයන් පිළිබඳව චිත්ත වේදය තත්පරයකට 1.23ක වේගයෙන් වැඩ කරන බව අද ප්‍රකාශ තියෙනවා තත්පරයකට 1.23ක වේගයෙන් අපි එච්චර ඕනේ නැහැ තත්පරයකට ලක්ෂය කියලා දාගන්න ඕනේ 1.25 දාගන්නකො ආ ඒ දුනවන්නේ අනිත් 18 ඕනේ කරත් කරත් කියලා කියන්නේ තප්පරයකට 1.5 වෙනින් වැඩ කරනවා. තප්පරයකට ලක්ෂ වාරයක්. එහෙනම් තප්පරයක් ලක්ෂණ රූපයක් දිහා බලාගෙන හිටියොත් ලක්ෂ වාරයක් දුක් විඳිනවනේ. ඇයි? ලක්ෂණ රූපේ ඇති වෙනකොට නැති වෙනවනේ. ප්‍රියදී නැති වෙනකොට දුකයි නේද? ආ. ප්‍රියදී ලක්ෂණ රූපයක් ළඟදී අපිට ඇති වෙන්නේ රාගය නෑ, ඇලීම නෑ. ඇලීම නැති වෙනකොට දුකයි නේද? තප්පරේ දීවල නැති වෙනවා. ලක්ෂ වාරයක් එහෙමනම් තත්පර පහක් ලස්සන රූපයක් දිහා බලාගෙන හිටියොත් පන් ලක්ෂ වාරයක් දුක් විඳින බව ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නේද? ආනික වේදනාවක් පස්සෙනවා. කෙනෙක් මොනවද දැකලා නැහැ. ඉතින් දිව්‍ය සැප తాවකාලිකයි. తాවකාලිකයි. වේදනාවක් පස්සෙනවා මම යන්තම් මතක් කරගෙන යන්නේ. රහතන් වහන්සේලා හැර කන්නාර තියෙනවා නම් අනික ඔක්කොම තණ්හාව තියෙනවනේ නේද? එහෙනම් රහතන් වහන්සේලා හැර අනික සියලුම දෙනා තප්පරයකට ලක්ෂවරයක් දුක් විඳලා පින්නත. හැදෙන වේදනාව නැති වෙනකොට දුකයි, ගැටෙන වේදනාව ඇති වෙනකොට දුකයි, ඇති වෙනකොට දුකයි, නැති වෙනකොට දුකයි නේද? ආ, ඔබට වේදනාව ප්‍රශ්න කියලා කියනවා. වේදනාව ප්‍රශ්න. ඔය ඉවරනකොට කියනවා කියනවා කියනවා කියනවා කියනවා කියනවා කියනවා කියනවා දන්නවා දන්නවා දන්නවා දන්නවා දන්නවා දන්නවා තමයි. ඒතරම් මාස්ටර් වෙලා තිනවා මේ. රිදෙනවා රිදෙනවා රිදෙනවා රිදෙනවා රිදෙනවා රිදෙනවා රිදෙනවා රිදෙනවා රිදෙනවා රිදෙනවා රිදෙනවා රිදෙනවා රිදෙනවා රිදෙනවා රිදෙනවා වැඩි වෙනවා රිදෙනවා. ඔහෙන් ගෙනත් ආපු දේවල් මතකයි. මට ඇත්ත වශයෙන්ම කියන්න විත්නම් මේ සතිපට්ඨාන සූත්‍රයේ සාධක සම්මේ තියෙනවනේ. විශාල විප්ලවකාරී මන්ත්‍රණයක ප්‍රතිඵලයක් වෙනවා කියනවා. ඒගොල්ලන් දෙමින් දෙන්න මම කම්තාන් කරතේ නැහැ. අපනවා අපනවා අපනවා කිලිමි කිලිමි කිලිමි නාපන නාපන නාපන නලියනවා නලියනවා නලියනවා නලියනවා නලියනවා ඒක නම් ඇත්තටම හරි රට තේරෙන්නේ නැහැ නක නලියන්නේ මොකද දන්නේ නැහැ නලියන්නේ මොකද අදුකට නෑ නලිය ඇස්තිනේ ආන්නේ වල කිච්චෝ ආව ඉතුරු කරන්නේ නැහැ මොකද ඉතියොත් නම් පොත් පුච්චන්නේ ඒක දාගන්න නෑ මේක වහන්තුනේ කොහොමද කියන්නේ පොත් මේ පොත් ටික පුච්චලා දාන්න කියලා මම පුච්චන වෙන මොනවා කරගන්න මට ගමන්නේ නැහැ. ඒක දන්නේ නැහැ මේ පොත් ටික පුච්චන්නද කියන්නේ කියලා. මම කත් පුච්චන්න බැරි නෑ ඕන එකක් කරගන්න කියලා. මට මොකද? මොකක් කරගන්න? මට වැඩක් නෑ. පුච්ච ගන්න වෙන කාරණාවක් මොකද? දැන් මේවා කියනකොට මොකද මේ කියන්නේ? පිළිගන්නත් බෑ. අමාරන්නත් බෑ. ප්‍රතික්ෂේප කරන්නත් බෑ. පිළිගන්නත් බෑ. හොඳ වැඩක් කරන්නකෝ. ඒකම තමයි මම මේ කරන්නේ කියලා මම හිතක් ගන්නවා. පිළිගන්න දෙපා හිතන්න දෙන්න. හාමුදුරන් හොඳ වැඩක් උගන්වන්නම් කියලා මේ වාක්‍යන කියලා ගෙදර ගිහින් හිතන්නෝ. ඒ වගේ මට නම් උගන්වන්න හම් වෙන්නේ නැහැ. නැල්ගත් ඉතින් ඉගෙන ගන්න පුළුවන්. මෙච්චර කාලයක් ඔය හිටියේ කියලා. තේරුණා නේද? ඉතින් වේදනානුපස්සනාව තමයි. පැහැදිලිනේ සත්පත්තාන වේදනානුපස්සනාව තුළින් දුක දකින්න ආකාරය හරි ලස්සනට දකින්න පුළුවන් නේද? අනිත්‍යයි දුකයි ඒ නම් වටිනා දෙයක් නැහැ නේ වටිනා දෙයක් නෙමෙයි සුඛ වේදනාවක් කියලා දුක් වේදනාවක් කියලා. දැන් දෙකේ වෙනසක් නැහැ නේද? සුඛ වේදනාව දුක් වේදනාව කියලා. වැඩියෙන් කියන්නේ වෙනවා නේද? සුඛ වේදනාව නම් තමයි වැඩියෙන් අපි දැවෙන්නේ කියලා නේද? කායන පස්සන, වේදනාන පස්සන, චිත්තාන පස්සන. ඊළඟට සති ප ဋ ාණ චිත්ත අනුපස්සන. සම්මා සතිය පිළිව ගන්නවා හිතට ඒ අනුව ඇත්ත දකින්න මොකක්ද මේ එකක් කියන්නේ කියලා. ඈ ක්‍රියාත්මක භාවය කියලා කියන්නේ. ඒකත් කියන්නේ ක්‍රියාවක්. ඒතර මෙතන තියෙන්නේ මොකද ධාතු පහක සංකලනයක්. ධාතු හතරක සංකලනයේ රූපයයි රූප ටිකක් එකතු වෙනකොට විඥාන ධාතු වට ගන්නවා සිතිවිලි පහක් සමග. මෙන්න මේ විඥාන නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය තමයි හිත කියලා කියන්නේ. එහෙනම් මේ හිත අනිත්‍යයි. ඒතකොට මේක සංනාවෙත් එකමනේ වෙනවා. මේක නිත්‍යයි කියලා දකිනකොට මොකද වෙන්නේ? සංනාවෙත් එකමනේ වෙනවා. ඊට පස්සේ තණ්හාවෙන් දෙතමනේ වෙලා ඒක දෙටි වෙනවා උපාදානයට යනවා අන්න පංච උපාදානස්කන්ධය. හිත පංච උපාදානස්කන්ධය කියලා මම කියලා දුන්නා නේද? මම මේ මාස ගණනක් කියන සරිණාට ගන්න කියන්න හදන්නේ. ඒක පංච උපාදානස්කන්ධේ නිතරම තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා. ඇලීම නැති වෙනකොට දුකයි ඇලීම නැති වෙනකොට දුකයි. එහෙනම් මේක ඇති වුණත් දුකයි නැති වුණත් දුකයි. ඒ දුක තියෙන අනිත්‍ය නිසා නේද? අනිත්‍ය දුකයි නම් මේක වටිනාකමක් නැහැ. අන්න හිතන්න සනාව. ඔය හැම විපස්සනාවකින්ම දකින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. ඒ ත්‍රිලක්ෂණය ඉස්සල්ලා දකින්නේ මොන ලක්ෂණයද? ඵල ලක්ෂණය, ඵල ලක්ෂණය. ඵලයේ කියන්නේ අපි අනුභව කරන්නේ. මොකද දුක? අනිත්‍යනේ අනුභව කරන්නේ, දුක අනුභව කරන්නේ. ඒක හැමදැනීම දුක තමයි අපි පෙන්නගෙන පෙන්නගෙන යන්නේ. ඈ කය නිසා විඳින දුක, වේදනාව නිසා විඳින දුක, සිත නිසා විඳින දුක, ඒතර මෙතන සිතගෙන නම් පරීක්ෂා කරගෙන බැලුවා. මෙතනත් හිත, ඔතනත් හිත, ඔතනත් හිත, ඔතනත් හිත. මෙතන තියෙන පංච උපාදානස්කන්ධය ඔතන තියෙන්නේ ඒක. මෙතන තියෙන්නේ ඒක, අතන තියෙන්නේ ඒක. එහෙනම් ඒ තුන් දෙනෙක් ඉන්නවද? මෙතෙන් මම කියන සම්මතය දාගෙන තියෙනවා. ඔතෙන් පුද්ගල සම්මතය දාගෙන තියෙනවා. අර දස්කොලන් වලට සම්මත දාගෙන තියෙනවා. අර සතුන්ට සතා කියන සම්මතේ දාගෙන තියෙනවා සම්මත ටික අයින් කරන්න බලන්න. පංච උපාදාන ස්කන්ධයගේ පැවැත්ම හැර කිසිවක් නැත. පැහැදිලිනේ හැම ක්‍රියාවක් ළඟම සතියෙන් ඉන්න කියලා කියන්නේ. ක්‍රියාවක් කියන්නේ හිතක් නේද? හැම හිතක් ළඟම පංච උපාදාන ස්කන්ධයේ නැත්තම් විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප මෙතනත් විඥාන කොතනත් විඥාන නාම රූප අර ගස්කුල ඉන්නේ විඥාන නාම රූප අන්නේ එතකොට මමත්වේ පටවාගෙන වැටෙනවා නිතරම කරනවා සත්පුද්ගල සංඥාව නිතරම කරනවා තාම පැහැදිලි නේද එතකොට රාගය ද්වේෂය මෝහය ශේවිලා යනවා එතකොට ප්‍රඥාව වැඩි වෙන යනවා මෙන්න මේවා සංකලන්තව ඕනම කෙනෙකු මේ දර්ශනයන් තුළින් රාග දෝෂ මොහ මර්ධනය වෙනවා නම් කියන්නේ අකුෂලේ මර්ධනය වෙනවා නම් කුෂලේ වර්ධනය වෙනවා. ඒක බුද්ධ වචනයක්. බුද්ධාන මතයක් කියලා පිළිගන්න කියලා තියෙනවා. ඕනම කෙනෙක් කියන එකක් අහන්නලු. එකපාරට පිළිගන්න එපාලු. මේ විනයේ සම්දස්සේ ධර්ම, සුත්තේ අවතාරේ ධර්ම, විනය සම සංසන්දනය කරන්නලු. මොකද්ද විනය කියන්නේ? අසත් ධර්මය නැති වෙනවා නම් ආ මේකයි විනය කියන්නේ. මොකක්ද අසද්ධර්මයේ කියන්නේ? රාග දෝෂ මොහ. රාග විනේ, දෝෂ විනේ, මොහ විනේ. රාග විනේ, දෝෂ විනේ, මොහ වෙනවා කියන්නේ රාගය අඩු වෙනවා නම්, ද්වේෂය අඩු වෙනවා නම්, මොහේ මොහොතකම අඩු වෙනවා නම්, ඊළඟට සද්ධර්මයේ යහපත් ගුණ ධර්ම වැඩෙනවා නම්, කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධා, ප්‍රඥා වැඩෙනවා නම්, ආන් මේක කවුරු දේශනා කළත් බුද්ධානුමත දේශනාවක් කියලා පිළිගන්නේ කියලා. කොයි පොතේද තියෙන්නේ කියලා අහන්න එපා කියලා කිව්වා. කොයි පොතේද ඔබ තියෙන්නේ? මම දන්නේ කොයි ප්‍රකේත වුණා මට කවන්නේ. ඒවා මේ සුතං. එච්චරයි. ඒවා මේ සුතං යන මොකවත් නෑ. මා විසින් මෙසේ අසන්න ලැබේ. ශ්‍රීකරණ ශ්‍රීකරණ නෑ වන්නා. පුස්තකාලයකට ගිය කාලය මතකත් නෑ යන්නේ නෑ. ඒ තමයි ඉතින් මෙන්න මේවා තමයි සතිපට්ඨානය වැඩිනවා කියන්නේ චත්තාර සතිපට්ඨාන කියන්නේ ඔන්නවා තමයි. ඊළඟට මේ සිත සකස් වෙලා තියෙන මොකක් කොහමද? කවුද මේ කරලා තියෙන්නේ? කවුරුත් කරලා නැහැ මට ස්වභාව ධර්මයක් විතරයි තියෙන්නේ. ස්වභාව ධර්මයේ පතුරට දැස්සම හම්බෙන්නේ වේගය, අනිත්‍ය, චලනය. චලනය තුළින් ශක්තියින් හටගත්ත ශක්තියින් හතරක සංකලනයේ රූපයයි රූප දෙකක් එකතු වෙනකොට විඥාන ශක්තිය හට ගන්නවා ඒක විදිහ පහක් සමග. මෙන්න රූපේ, මෙන්න හිත. මොකක්ද මේ? සදාම ධර්මයක් මේ කවුරුත් කරපු දෙයක් නෙවෙයි. අන්න ධම්මානුපස්සන. අනිකර සදාම ධර්මයක්. සදාම ධර්මයේ කියන්නේ ස්වභාවයෙන්ම ඇතිදී. මොකද අනිත්‍ය. අනිත්‍ය නිට්ටයයි. අනිත්‍ය නිට්ටය යමක් නිට්ටය නම් ඒක සත්‍යයි. ආමේ වේගය පදනම් කරගෙන තමයි ශක්තියින් නැටගන්නේ ශක්ති සමූහයක තමයි සංකරණය තමයි ලෝකය කියලා. කවුරුත් කරපු දෙයක් නේ සදා ධර්මයක් කියලා අන්න ධම්මානුපස්සන. කායනුපස්සන, වේදනානුපස්සන, ධම්මානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. පැහැදිලිද? දැන් සතර සතිපට්ඨානයේ පැහැදිලිව අන්තංගට දැකලා තියෙනවා. මෙන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් හතරක් දැක්ක වෙලාව. හතරෙන් එකක් දැක්කත් හතරක කියලා කියන්නේ හතරෙන්ම කාටක් ඈ කායන පස්සන වේදනාන පස්සන චිත්තාන පස්සන ධම්මාන පස්සන මේක හතරේ එකක් අවබෝධ වුණත් ඇති. හතරේ එකක් කියන්නේ රූපස්කන්ධයේ කායන බක්කය කයගෙන විතරක් නෙමෙයි. මේ හතරෙන්ම හතරෙන් එකක් කියන්නේ මේ කියන්නේ. ඔය හැම එකම හතරෙන් එකයි වැඩින්නේ සෝවාන් ඵලයටපත් වෙනකොට. ඊළඟට ඊළඟට තියෙන සතරේ ඉතින් පාද. අපේ ඉතිපාදත් ඇති කරලා දෙන්න හදන්නේ කොහොමද? ඉතිපාද නැත්තම් කොහොමද පින්නතෙන් ගමන් කරන්නේ? කකුල් නැත්නම් යන්න පුළුවන්ද? සිද්ධිය කියන්නේ මොකක්ද? සිද්ධිය කියන්නේ සිද්ධිය. සිද්ධිය කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේ. සිද්ධිය කියන්නේ ඒක. අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? නිර්වාණය. ඒක තමයි සිද්ධිය. අපේ සිද්ධිය ඒක තමයි සිද්ධ කරගන්නවා කියලා කියන්නේ. අභිමතාර්ථය ඉෂ්ට කරගන්නවා නේද? මම නම් මේක සිද්ධ කරගත්තා කියලා කියන්නේ. ආ මේකයි. සිද්ධි පාද තමයි ඉද්ධි පාද උනේ. දැන් සයන්ස් වල කියනවා රිද්ධි පාද වුණා. චත්තාරෝ ඉද්ධි පාදා නිර්වාණය ලබා ගැනීමට අවශ්‍ය කරන පියවර. ඉත්තිකාල කියන්නේ ඒකයි. සිද්ධිය, ඉද්ධිය, රිද්ධිය. ඔය කොරකින් ආවත් බලාපොරොත්තු වෙන දේ තමයි සිද්ධිය කියන්නේ. නිවන් බලාපොරොත්තු වෙන පුද්ගලයාට මෙන්න මේ කකුල් හතර ඕනේ කරනවා. මොකක්ද? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ. ඡන්දය කියන්නේ ශ්‍රද්ධාව. ලෝකයේ යථාර්ථයේ දුකයි කියලා සතිපට්ඨානයේ කරනු දකින්නකොටම අන්න ඡන්දය ඇති. ශ්‍රද්ධාව ඇති වෙනවා. ඊළඟ චිත්තය, චිත්තය කියන්නේ සමාධිගත හිතක් ඇති කරගන්න ඕනේ අපිට මේ යථාර්ථය දකින්න. ඡන්ද චිත්ත, විරිය මේ මගේ දේශනා අහනකොට එකක් කියලා වීර්යයක් ඇති වෙනවද අලසව පැත්තකට උන්දි වෙනවද? කඩාවකට නිකගෙන යන්නේ දෙනවා මේ. අන්න ඒක තමයි වීර්යය කියලා කියන්නේ. කෙරළගෙන යන්නේ දෙනවා. ඡන්ද චිත්ත විරිය. මේ ඔය අලසකම් අනම්මන නික්කම ඉවරයි. ඡන්දේවත් නිර්වාණයට කැමැත්ත ඇති වෙනකොටම ඔය අවසකම් වලින් නම් මොන වැඩක් නැහැ අවසකම් ඉවරයි. කරලා පුළුවන් දෙයක් නැද්ද මේ ගිනි ගොඩක් කියලා දැක් නැති. ආ මේකනේ. ඡන්ද චිත්ත විරිය විමාංශ. එතනින් නම් මොකද කරන්නේ කියන්නා කෙසේදීවත් අසන්නා සිහි බුද්ධියෙන් නැති කියන මේ ධර්ම න්‍යායයට අනුව අසනවා දරා ගන්නවා හැබැයි පිළිගන්නේ නැහැ සිතනවා විමසනවා සිතා විමසා දැනගන්නවා. සතර ඉන්ද්‍රිය පාද තියෙනවා තියෙනවා යන්තම් හරි මට මේ ඥාන්තර ඔය ඉස්සරලා කියන්නේ නේ අපිට අද නැහැ ඔක්කොම කියන්නේ. අතරේ ඉතිපා වැඩි තියනවාද කර්මකාරී ඒක නෑ කියන්නේ ඔන්න ඵල දැන් කීපාර ඵල කිව්වද කොච්චර ඵල කිව්වත් බලන්න ඉන්න ඕන කියනවා ඵල කරන් කියනමයි කියන්නේ හොරේද යනපතක් තේන්නේ එතකොට සත්‍යකාරෝ සතිපට්ඨාන චත්තාර වේදිකාදා චත්තාරෝ සම්මප්පදාන සතර සම්‍යක් ප්‍රදාන කියන්නේ අපිට තියෙනවනේ බලමු තියෙනවද කියලා මොනවද කියන්නේ හරියට දේ හරියට බොරෙත් ඒක නෙවෙයි සතර සම්‍යක් ප්‍රදාන කියන්නේ හාමුදුරනේ ඔව්ව ඔය කියන සරල කරන්න එපා මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති විදිහට ටිකක් කැම්පරින් කියලා දෙන්න. සංස්කෘතයෙන් කිව්වොත් තමයි. එතකොට එකක් අපට පණක් නම් ඇහුවා මේ රෝගිය තේරුනේ නෑ නේ සෝපණ ටික. ඒ ආතුර රහත් වෙනාද කොහෙද? එහෙම නෑ කියන්නේ මේ රෝගියන් අපිට තේරෙන්නේ නෑ හරි ගැඹුරක් අප්පා ඒකදී. මේ රෝගියන් තේරුනේ නෑ සෝපණ ටික නේ. මට නම් ඒවට බලන්න ඕනෙම නෑ. මට ඕනේ කරන්නේ කොහොමද තේරෙනවා තමයි කියලා දෙනවනම් ඒක කරන්නේ. සතර සම්‍යක් ප්‍රදාන නීතිය. උපන් කුසල දිනු කර ගන්න ඕනේ. නූපන් කුසල නැති කර ගන්න ඕනේ. ඈ උපන් අකුසල යට කරලා දාන්න ඕනේ. ආය අකුසල වලට එන්නේ ඉඳ දෙන්න හොඳ නැහැ. ඔක සරල භාෂාවෙන් කියන්න. සියලු පව කල යුතුයි. කුසල කර යුතුයි. සබ්බ පාපස්ස අකරණම් විය යුතුයි. කුසලස්ස උසනම් පතරේ යුතුයි. හල යුතුකම් හල යුතුයි. කළ යුතුකම් කළ යුතුයි. ඕ සකල සම්‍යක් ප්‍රදාන නීතිය. ඈ ඒ වීර්යය තියනවාද? තියනව නේද? යම්තම් හරි. ඒක නෑ කියන්නේ. දැන් බලන්න මොනවද තියෙන්නේ කියලා. මොනවද පද? සතර ප්‍රතිපත්තානේ, සතර සම්‍යක්තේ, සතර ඉතිපාද, සතර සම්‍යක්තයන් මේ පංච ඉන්ද්‍රිය පංච බල වන්තවත් බල කියපියා. පංච ඉන්ද්‍රියයන් මේ මේ මායාවේ වටිනේ ඈ මේ තියෙන මායාවේ වැට ගන්න දිවනාත් ඒකයි ඒවා මායාවේ ඒවා අපිට ඉපා අපිට බුදුහාමුදුරුවෝ පංචේන්ද්‍රියක් කියලා තියෙනවා සත්තා වීර්ය සති සමාධි ප්‍රඥා දැන් මෙයා බලන්න ඕනේ තමන් තුළ තියනවාද කියලා සත්තා තියෙනවා අවංකව වීර්යයක් තියෙනවනේ සතියක් තියෙනවනේ සම්මා සතිය මම දැන් පෙන්වන්න කරලා දුන්නේ ශ්‍රද්ධාවෙන් සති සමාධි සමාධිය කියන්නේ හිත ඒකාග්‍රතාවය. ඒක මේ ආනාපානයටම නෙමෙයි. දැන් ඔය පංච උපාදාන ස්කන්ධය දකිනකොට විඥාන නාම රූප දකිනකොට විඥාන නාම රූප තුලම සමාධිගත වෙනවා. විඥාන නාම රූප හැර කිසිවක් නැත කිසිවෙක් නැත කියන தත්ත්වයටපත් වෙනවා. අන්න ඒව තමයි නියම සමාධිය කියන්නේ. දැන් මේ සත්‍ය පොඥාගේ වර්ණකට මම සමාධිය තවත් කියන්නම්. සද්ධා, නීරිය, සති, සමාධි, ප්‍රඥා මේ මේ තමයි ප්‍රඥාව කියන්නේ. සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ ඔක්කොම ප්‍රඥාවට ඇතුළේ යථාර්ථයෙන් ගන්නේ. එකට පංචේන්ද්‍රිය සද්දා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. මෙතන ඉන්ද්‍රිය කියන්නේ නායකත්වය. නිවන් දැකීමට අවශ්‍ය කරන නායකත්වය. මේකම බල ධර්ම වශයෙන් දේශනා කරනවා පංච බල කියලා. එතන තියෙන ශ්‍රද්ධා බලන්, විරිය බලන්, සති බලන්, සමාධි බලන්, ප්‍රඥා බලන්, පංච බලන්. එතන කියන්නේ ශක්තිය. නිවන් දැකීමට අවශ්‍ය කරන ශක්තිය. ඉන්ද්‍රිය බල ධර්ම. එතන 10ක් දෙනවා නේද? මේ දැන් බල කීයක් හම්බ වෙනවද? මේ බල කොහෙන්ද හම්බ වෙන්නේ? කුසල මාර්ගයෙන් වෙන්නේ මෙන්න මාර්ග බල. මාර්ග බලලාභී මේ මේ ශාලාව ඔච්චර මාර සල්ලාගෙන ඉන්නවද නේද? ශාලාවේ කරන්නේ මේ ආදුරනේ ටිකක් ඉන්නවා. පේමන්ට් එකෙත් ඉන්නවා නේද? කියලා ගෙදරක් ඉන්නවද? වැඩි අයියක් ඉන්නේ ඒ වෑ නේද? මාර සල්ලාගේ. ඒ ඇගේ මොන මාර සල්ලාගේ? අසත් ධර්ම මාර්ග අසත් ධර්ම ඵල ඉතින් අදාදා විදාපතිය කියා දැවි දැවි දැවි දැවි අදෝනාතිය කියා අනුභව කරනවා නේ අපි දැන් මේව අනුභව කරන්නේ සිනාවෙසේ නේද? සැනසීම, සතුට, සහනය මෙන්න පින්නතේ සත්‍යන මාර්ග මෙන්න සත්‍යන පද. කවදාවත් නෙවෙන්නේ. සත්‍යර්මයේ ඇතුලේ ප්‍රශ්න නෑ පින්නතේ. කරදර නෑ මොකවත්. අසහනේ නෑ, දුක නෑ, ශෝකේ නෑ සත්‍යර්මයේ ඇතුලේ. ඔක්කොම තියෙන සත්‍යර්මයේ ඇතුලේ. ඒ වගේ මේ මේවා පැහැදිලි කරලා පෙන්නන්න ඕනේ. ඊළඟට තවත් මේ කට්ටිය සංකල්පයේ තියුණු වෙනවා. මම හිතන්නේ මේක අහගෙන ඉඳගෙන නම් ආයෙ මොනවා කරලවත් අනිත් පැත්තට නම් යන්නේ නැහැ. මේක ආරණ්‍ය වුණාන් පස්සේ මෙන්න මේ මාර්ග බල ලබා දෙනවා මේ ආමුදුරු අනේ අනේ අපි යන්න ඕනේ කියලා මේක පිළේදී සාදාවත් නැති මේක මහත් කරන්න විදියකුත් නෑ අර ගයිඩම් දෙන්නේ නේද මේකත් දැන් ගන්නත් බෑ දැන් මේක ගොඩ කරනවා ඒක මේ ආරංචි වෙනකොට එන්න හිතනවා නේද? අනික මාර්ගඵල ලබනවා කියන්නේ. අන්තරියව මාර්ගඵල ලබා දෙනවා කියලා කියන්නේ. දැන් කිව්වොත් ඔයගොල්ලෝ මොකද කියන්නේ? ඔව් කියනවද නෑ කියනවා. වයින්තෝ කියන්නේ අපි ලබාගත්ත සමහර ලබාගත්ත බල මොනවද? මෙන්න බල. මෙන්න මාර්ගය අපි කියේ. සද්ධර්ම මාර්ගය කිය. මේ බල ලබාගෙන තියෙන කාටවත් නෑ කියන්න පුළුවන්. ඉතින් ඕක ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය නැති වෙනවා. ආත්ම දිට්ඨිය තුනී වෙනවා. තේරුණේ? සම්මා දිට්ඨිය ඇති වෙනවා. විදර්ශනය ඇති වෙනවා. ඒවා අනිත් එක පැත්තකින් බලෑ. අනිත් පැත්තෙන් මේ බලන්න. ඊළඟ පංචේන්ද්‍රිය පංච පංචේන්ද්‍රිය පංච බල. ඊළඟ සත්පොඥාක. ඒක නම් මම දෙන හැම සමතහනකීම සත්පොඥාගේ වැඩනවා නේද? හැම කමතහනකීම දැන් මෙහෙම ක්‍රියාවක් ළඟදී මම සතියෙන් ඉන්නේ කියලා පංච උපාදාන ස්කන්ධය දකින්න කිව්වා. හැම ක්‍රියාවක් ළඟම සතියෙන් කියන්නේ මෙන්න සති සම්පෝඥයක්. ඊළඟ මොකක්ද දැක්කේ ඇත්ත? පංච උපාදාන ස්කන්ධයේ හැර කිසිවක් නැත, කිසිවෙක් නැත. මේක තමයි ඇත්ත. සතේ පුද්ගලයෙක් නැති බව ඇත්තයි. ලෝකයේ කියන්නේ පංච උපාදාන ස්කන්ධයගේ පැවැත්මක් පමණයි. අන්න සති ධම්ම සති ධම්ම විකේ ඇත්ත මේන්න පටන් ගන්නවා. සති ධම්ම විකේ විරිය. ඊට පස්සේ මෙයාට වීරියක් ඇති වෙනවා මෙච්චර කාලයක් මම රැවටිලා හිටියා මේ ලෝකේ මමෙක් ඉන්නවා සතෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා මම පැහැදිලිව දැක්කා එහෙම එකෙක් නැති බව. පංච උපාදානස්කන්ධයගේ ප්‍රවැත්මක් එක කිසිම දෙයක් නැති බව මම දැක්කා. මෙයාට වීර්යයක් ඇති වෙනවා මම දිගටම මේ කමඨාන වඩාගෙන ඉදිරියට යන්න ඕනේ කියලා. අන්න විනී සම්පූර්ණයක්. ඊළඟ දීටි මෙයා හොයාගෙන ආවේ ඇත්ත නෑ නේද? ඒගොල්ලෝ ඇත්ත හොයාගෙන නේද ආවේ? ඇත්ත දැක්ක නේද? හොයාපු දේ හම්බ වුණා නේද? සතුටුයි නේද? කාමෙන් උදයිද? හොයාපු දේ හම්බ වුණා. කාමෙන් උදයි. ඇත්ත විශ්වාසයක් නාගන්න බීදී. මෙයා දුර හදලා කියනවා මන්දා මේ මන්දා. හදලා නෙමෙයි කියන්නේ. ඇත්ත කියන්නේ. හැම රත්කොච්චම් කියන කියන්නේ යන්නේ තියනවද කියලා බලන්න. සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි පස්සද්ධිය කියන්නේ සැහැල්ලු බව අර සුඛය කියලා කිව්වේ මම අර කිව්වේ පීති සුඛ කියලා තුන්වෙනි ධ්‍යානයේ සුඛයට යනවා කියලා අන්න ඒක තමයි දැන් අර මහත්මයා මායකලේ වීදුම ආමුදුරනේ මේ සැහැල්ලු බවට මේ දේ සුඛය කියන්නේ කියලා ඒ මහත්ය පුදුම විදියට හිතන්න පටන් ගන්න තියෙනවා මම ඔව් කියලා මටවත් එක තේරුම් ගන්න බැරි වුණා එයා හිතාගෙන හිතාගෙන ගියා මොකද්ද මේ ප්‍රීතිය? ඊළඟට සුඛය. මේක නේද මේ සෑහන බව. ඔන්න මේ සත්පුජ්ජංගේට ගිහිල්ලා මාත්‍යය කරලා තියෙන්නේ. සත්පුජ්ජංගේ ගියාගෙන යනකොට සති, ධම්මවිචය, විරිය, ප්‍රීති ඊළඟට පස්සන්ති. ආ මේක තමයි සැප කියලා කියන්නේ. ප්‍රීතියට වඩා පස්සන්තිය හොඳ සෑහන බව. කයත් සෑහන වෙනවා, හිතත් සෑහන වෙනවා. ඇත්ත වශයෙන් තුන්වෙනි ධානයේදී ඔබ වෙනවා. කයයි හිතයි තියෙන බව දැනෙන්නේ නැතුව යනවා. ඒක තමයි සැපේ කියලා කියන්නේ. පස්සද්ධිය කියන්නේ ඒක තමයි. ඒ වගේ මගේ ගෝල් එකේ ඉන්න මටත් කරා හිතන්න පුළුවන්. ඒක නම් මම සතුට වෙනවා. මේ මහත්ය ඉතලා ඉතින් මා එක්කලා කිව්වා මම તો හරියට හරි කිව්වා. ඔක තමයි කිව්වා සැපේ කියන්නේ ඔක තමයි කිව්වා පස්සද්ධිය කියන්නේ අර ධානාවෙන් ලැබෙන්නේ ඒක තමයි. සීලී රකට සැපේ ලැබෙන්නේ පස්සද්ධිය. පැහැදිලි නේද? සති ධර්ම විචය විරිය තීටි පස්සද්ධි ඊට පස්සේ සමාධි මොකක්ද මේ සමාධිය Taman ගත්ත අරමුණ හැමදැනම පේන්න පටන් ගන්නවා හැමතැනම විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප මෙයාට විඥාන නාම රූප හැර කිසිවක් නැතුව යනවා හැම හිතක් නැගදී විඥාන නාම රූප වර්ණකොට අන්න එතන සමාධිගත වෙනවා විඥාන නාම රූපයන්ගේ ප්‍රත්‍යක් හැර කිසිවෙක්නට කිසිවක්නට දින තත්ත්වයට පත් වෙනවා. ඔන්න ඔතන තමයි කියලා තියෙන අත්ති කායවත් විවාහකන සතිපත්චුපට්ඨිතා හෝති යාදේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච කිංචිලෝකේ උපාදීති කියන්නේ ඔන්න තමයි. මට දැන් ඇත්තේ විඥාන නාම රූපයගේ කරත්මක් පමණයි ඒ හැර වෙන කිසිවක්නට කිසිවෙක්නට. අත්ති කායවත් විවාහකන සතිපත්චුපට්ඨිතාවේ සතියෙ එළදෙන්න පටන් ගන්නවා. යා ඒක යාවදේව ඥානමත්තා. ඒක ඥානයේ පිට හේතුණා. පටි සතිමත්තාය. මොකද්ද මේ පටි සති කියන්නේ? සතියට පටිකම දෙනවා. සති කියන්නේ නායකත්වය. සම්මා සතියේ නායකත්වය වෙනවා කියන්නේ පටි සතිමත්තාය කියලා කියන්නේ. එයා රතියෙන් ඉන්න නායකයා කවුද සතිය? එයාගේ නායකයා. අපි සතිමත්තා අනිසිතෝජ කියලාදී. දැන් ආශ්‍රය කරන්න එකක් ඉන්නවද? නැහැ. නැකකින් ලෝකේ උපාදීද මේ ලෝකේ උපාදී වශයෙන් ගන්න මොකවත් නැහැ. උපාදියකම ගහම යනවා කියන්නේ. තේරුණේ? එහෙම නැත්නම් සති ධම්මන මේ සති ධම්මනේ විනී විනී පස්සටි සමාධි. ඒ තුන සමාධිගත වෙනවා. ඊළඟට දැන් උපේක්ඛා. දැන් ආශ්‍රය කරන්න දෙයක් ඉන්නවා. උපේක්ඛා. ආශ්‍රය කරන්න දෙයක්. අන්න සත්‍යපඥානය. දැන් මෙතන තියෙනවා 29ක්. ඵල. 29ක් තියෙනවා ගණන් කරලා මේ මේ 29 හතරෙන් එකක් වැඩමෑම් පස්සේ තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ. එම්ද සම්මාදිට්ඨිය ඇති කරගත්ත තියෙනවා ඇති කරගත්ත නැති ඇත් තියෙනවා මේක අඳුනේක වෙන්න ඕනේ. අන්න එතකොට සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා ව්‍යාම සම්මා දස සම්මා සමාධි. එතන සම්මා සමාධි කියලා කියන්නේ විදර්ශනා සමාධිය. අනිමිත්ත සමාධි, ශුන්‍ය සමාධි, අපනිත සමාධි ඒවා ලෝකෝත්තරයි. දැන් සම්මාදිට්ඨිය ඇති කර ගැනීම සඳහා තමයි මම මේ කියාගෙන කියාගෙන කියන්නේ 29ක් ළඟ නැත්නම් 30 වෙනි එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨිය ඇති වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඒතකොට මේ මේ විදිහට ධර්ම කරුණු දැනගෙන දැකගෙන යනකොට සක්කාය දිට්ඨිය කෑලිවත් ඉතුරු වෙන තමයි මට පුදුම. කෑලිවත් ඉතුරු වෙන්නේ නැහැ නේද? සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? ලෝකේ නිත්‍යයි, සැපයි, ආත්මයි කියන දැනුම නෙමෙයි. දැන් අපි දිගටම යන්නේ මේ සත්‍ය මේ මේ සත්‍ය බෝධිපාක්ෂික රාගන යනකොට හැම තැනම දකින්නේ අනිත්‍ය දුකයි අනාත්මයි නේද? මෙතන තියෙන සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා. දැන් ප්‍රතිවිරුද්ධ බලවේගයක් නේද යවලා තියෙන්නේ? සක්කාය දිට්ඨියට තියෙන්න පුළුවන්. ආ මේකයි. මට ඕනේ කරන්නේ ආ මේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම තමයි. සක්කාය දිට්ඨිය නැති කරලා දෙන්න මේ මට ඕනේ. මේ දහම් කරුණු ගැන අවබෝධයක් ලබා දීලා යන්න කියනවා ගෙවල් වලට ගිහලා ඕන එකක් කරගන්න කියනවා. ආපූර්වට උගක් විසඳු කරලා ගායි හස්ති රාජයේ වටකොලින් හදපු ගයක් සුනවිසඳු කරන්නාසේ මේ පින්නතුන්ට පුළුවන් මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලපද පරාමාස සුනවිසඳු කරන්න පුළුවන් මේ. ඒ සඳහා මම ධර්මතරේ තමයි ශූන්‍යතාවේ දෙන්නේ මොකද මේ භාවනා පන්තිය ලබන කරේ කියලා කියන්නේ 15 නේද? 14 14 මම දෙනවා අවසාන කමඨාන උද්‍යවේ ඥානය ඊළඟ 22 අවසාන දේශනාව දෙනවා 21 21 දෙනවා ඊළඟට 29 මම හිතන්නේ 28 28 නිමාව දෙනවා මේ පන්ති එක දවසක් නිමාව දීලා ඊළඟට අරගෙන පටන් ගන්නවා ඒ නිමාවට දෙන්නේ එක පන්තියක් ඉවරයි කියන සංඥාව ඇති කරගන්න. තේරුණේ? අලුත් පන්තියක් පවත්වන්න ඒක ෆුල් ස්ටොප් එකක් තියන්නේ බෑ නේද? ඒ නිසා මට දැන් ලබන මම අද දෙන්න හිතාගෙන ඉන්නේ යුද්ධය විඥානේ ඒක අවශ්‍ය නැහැ. ඔන්න ගෙදර ගිහින් කරන්න දෙන්නම් පොඩ්ඩක්. යුද්ධය විඥානේ මට. සක්මන් භාවනාව වෙන්න නැහැ. දැන් මෙතන උදය විඥානේ කියලා කියන්නේ උදය වය දකින්නවා කියන එකයි. අනිත්‍ය කියලා කියන්නේ අනිත්‍ය කියන වචනේ සාමාන්‍යයෙන් පොදු වචනයක් තනි වචනයක් වශයෙන් ගත්තොත් ඇති වෙනවා නැති වෙනවා කියන දෙකම එකට ගත්තයන් පස්සේ තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඇති බවක් නැති වෙනවා නැති බවක් නැති වෙනවා. ඇති බවක් ඡේ වෙනවා නැති බවක් ඡේ වෙනවා. ආන්නිර තමයි දෙකක් ඡේ වෙනවා කියලා කියන්නේ. සංකාර දුක්ඛතාවය කියන්නේ තෝක තමයි. සංකාර. සංකාර කියන්නේ මොනවද? හටගන්නා වූ සියලුම දේවල් සංකාර. එතකොට රාතන් වහන්සේගේ හිතත් සංකාරයි. ඒක හටගත්ත දෙයක් නෑ. හැබැයි ඒකේ වෙනසක් තියෙනවා ඒක ඩබල් සංකාර වෙලා නෑ. ආ ඉංග්‍රීසියෙන් කියන්න. ඉංග්‍රීසි කියලා කියන්නේ කලවම් වෙච්ච එකක් නෙමෙයි. ඒක එකපාරයි සංකාර වෙලා තියෙන. හටගත් අර්ථයෙන් සංකාර වෙනවා. මේ දැන් පංච උපාදානස්කන්ධය කියන එක විපාක සංකාර වෙනවා. දෙවෙනි පාර මොකද්ද? භවයට යන්න සකස් වුණා. තණ්හාවෙන් පිටමණය වුණා. අන්න ඩබල් සංකාර කියන්නේ ඒකයි. භවයට යන්න සකස් වුණා. තණ්හාවෙන් පිටමණය වුණා. හරි? අන්න එතන තමයි විඤ්ඤා අවිද්‍යාව පත්‍ය සංකාරා කියලා කියන්නේ. අවිද්‍යාව නිසා තමයි තණ්හාවෙන් පිටමණය වෙන්නේ. ඊළඟ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන. එතන විඥාන කියලා කියන්නේ මේ චක්කු විඥාන සෝත විඥාන නෙමෙයි. එතන විඥාන කියන්නේ ප්‍රතිසන්දි විඥානය. අවිද්‍යාව නිසා සංඥාවෙන් දෙමනේ වුණා. ඊට පස්සේ සංඛාරපත්‍ය විඥාන කියන්නේ ප්‍රතිසන්දි විඥානය තවතනදී කරලා ගන්නවා කියන එක. එතන විඥානය. දැන් මෙතන චක්කු විඥානය. එතන සෝත විඥානය. ඒක වෙනම විඥාන. විඥාන තමයි ඒ විඥාණයම කර්ම විඥානයක් බවට පත් වෙනවා කියන එකයි උතන කියන්නේ. එතකොට සංකාර දුක්ඛතාවයේ කියන එක රහතුන්ටත් තියෙනවා. එතන වේදනාත්මක දුකක් නෙමෙයි තියෙන්නේ. සංකාර දුක්ඛතාවය කියන්නේ වේදනාත්මක දුකක් නෙමෙයි. සියලෝම සංකාර ධර්මයන් සියලුම සංකාර කිව්වම රහතුන්ගේ එකත් අයිති. කොටක් දෙකකට බෙදනවා. එතකොට ලෝකේට අයිති ලෝකේට අයිති නැති ලෝකේට අයිති නැති සංස්කාරක් තියෙනවා. ඒවා තමයි ලෝකේට අයිතිද රහතන් වහන්සේ අයිතිද ලෝකේට? නෑ. ඒ මොකද නැත්තේ? තණ්හාව නෑ. දුක නෑ. නමුත් රහතන් වහන්සේ හටගත්ත දේ තියෙන කෙනෙක් නේද? එතන එකක් තියෙනවා එකක් හටගත්ත එකක් නේද? එහෙනම් ලෞකික සිත හා ලෝකෝත්තර සිත. ලෞකික සිත ලෝකේටයි. ලෝකේක ලෞකික නෑ. අරක ලෝකේටයි නෑ. එහෙනම් ලෝකෝත්තර සංකාරක් තියෙනවා නේද? ලෞකික සංකාර, ලෝකෝත්තර සංකාර. එතකොට ලෞකික ලෝකෝත්තර කියලා ගත්තාම සියලුම සංකාර අයිති වෙනවා. සබ්බේ සංකාරා කියන දෙයට අයිති වෙනවා. හටගත්ත සියලුම දේවල්. දුක්ඛ දුකයි. මේ දුකම කර ගන්නවා. සියලුම සංකාර මම කොටස් දෙකකට බෙදනවා. ධන ඍණ කියලා. ධන ඍණ ඇති බව හා නැති බව. ඇත නැත කියලා. අත්ථීති ඒකවන්තෝ නත්ථීතියෝ ඒකවන්තෝ. ඇත කියන එකත් ඒකාන්තයක් නැත කියන එකත් ඒකාන්තයක්. ඇත කියන්නේ හටගත්තා හටගත් ඒවා. විඥාන නාම රූප ඇත කියන තැන තියෙනවා. නැත කියන තැන තියෙන්නේ හිස් බව. ආකාර බව. ඒකට විඥාන නාම රූප නිතරම වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති බවක් නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන්නේ නැති බවක් නැති වෙනවා නැති වෙනවා කියන්නේ නැති බව නැති වෙනවා ඇති වෙනවා කියන්නේ ඇති බව නැති වෙනවා ඇති වෙනවා ඇති වෙනකොට මොකද වෙන්නේ නැති වෙනවා එහෙනම් විඥාන නාම රූප සංකාර ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේක පැතිරලා තියෙන ආකාශ ධාතුව තුළ විඥාන නාම රූප ඇති වෙනකොට ආකාර ධාතුව නැති වෙන්න ඕනේ. ඒ කටිලා තියෙන්නේ ඒක නේද? දැන් බෝතලයක් තියෙන වතුර පුරවනවා. වතුර පුරවනකොට බෝතලේ තියෙන හිස් බව නැති වෙනවා. වතුර ටික අයින් කරනකොට හිස් බව ඇති වෙනවා නේද? එතකොට ඇති වෙනකොට නැති වෙනවා නැති වෙනකොට ඇති වෙනවා. කියන්න පුළුවන් ඇති වෙනකොට නැති වෙනවා. නැති වෙනකොට ඇති වෙනවා. මොකක්ද? හිස් බව. විඥාන නාම රූප ඇති වෙනකොට හිස් බව නැති වෙනවා. විඥාන නාම රූප නැති වෙනකොට හිස් බව ඇති වෙනවා. ඇති වෙනකොට නැති වෙනවා, නැති වෙනකොට ඇති වෙනවා. මොනවද? ගාක් කුඩ ගෙනියක් ගෙනියක් කුඩ ගහක් මොනවද? අන්නාදී අන්නාදී අන්නාදී තමයි. කවුද නැහැ? දැන් මේක කියන්න පුළුවන් නම් ඇති වෙනකොට නැති වෙනවා නැති වෙනකොට ඇති වෙනවා. ඉස්පව. ඉස්පව තුළ තමයි විඥාන නාම රූප පැතිරලා තියෙන්නේ. විඥාන නාම රූප ඇති වෙනකොට ඉස්පව නැති වෙනවා. විඥාන නාම රූප නැති වෙනකොට ඉස්පව ඇති වෙනවා. එහෙනම් ඇති බවක් නැති වෙනවා නැති බවක් නැති වෙනවා ඇති බවක් ෂේ වෙනවා නැති බවක් ෂේ වෙනවා දෙකක් ෂේ වෙනවා නේද ඒකට කියන්නේ දෝ කියලා ෂේ වෙනවට කියන්නේ කය කියලා. කය. දෝ කය දුක්ඛය. මම කියන ටිකක් විදුවේ ඇති බව හා නැති බව කියන්නේ ඇති බව ෂේ වෙනවා නැති බව ෂේ වෙනවා දෙකක් ෂේ වෙනවා නේද? ෂේ වෙනවාද කියන්නේ පාලියේ කය කියලා. සයින්ස් සංස්කෘතයෙන් ෂේ කියලා කියනවා. දෙකක් ෂේ වෙනවා. දෙකක් කය වෙනවා. දෙකට කියනවා දෝ කියලා. ෂේ වෙනවාට කියනවා කය වෙනවා කියලා. දුකය දුක්ඛය රන්දි වුණාම දුක්ඛය. එතකොට හටගත්තා වූ සියලුම දේවල් ෂේ වෙනවා නේද? එහෙනම් ඔයගොල්ලන්ට ෂේ රෝගේ තියනවද කියන්න බලන්න. ෂේ රෝගේ තියනවද? තියනවා නේද? ඒක තමයි. ෂේ රෝගේ නැති කෙනෙක් නේ. මේ ගස් කන්ඩ වලටත් තියෙනවා. හටගත්ත සියලුම දේවල් වලට සේරෝග වෙනවා නේද? ඒක තමයි. නැති බව ෂේ වෙනවා, නැති බව ෂේ වෙනවා, දෙකක් ෂේ වෙනවා. දුක්ඛය දුක්ඛය සංඛාර දුක්ඛතාවය කියනවා. ලෝකේ රහතන් වහන්සේට උදව් තියෙනවා. ඔය තුළ වේදනාත්මක දුකක් නැහැ. තියෙන්නේ මොකක්ද? ශූන්‍යතාවයක් විතරයි. ඈ ලෝකයේ ඇත කිව්වත් වැරදි, නැත කිව්වත් වැරදි. එහෙනම් මොකක්ද? අනිකර වේගයක් තියෙන්නේ. එතන ඇතිව අල්ලන්නත් බෑ, ඇතිව ගන්නත් බෑ, නැතිව ගන්නත් බෑ. මොකවත් ගන්න බෑ නේද? අන්නෙකින්දී සියලුම සංඥා නිරුද්ධ වෙනවා. පස්ස නිරෝධය වෙනවා. සංඥා වේලෙන් නිරෝධය වෙනවා. ශූන්‍යතාවයේ දකින්නවා කියන්නේ ඒකයි. ශූන්‍යතාවයේ දර්ශනය තමයි නිර්වාණය කියන්නේ. ශූන්‍යතාවයේ දැක්කයන් පස්සේ තමයි සංඥා සියල්ලක්ම ඉවත් වෙලා නිවිලා. තේරෙනා නේ මුළු ලෝකෙම නිවිල යනවා ඒකට අපි දෙනවා කමඨහන උදය වය දකින්න කියලා උදය වය උදය වය කියන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා දකින්න ඕනේ මේක සක්මන් භාවනාවටම ඉස්සල්ලාම් කරන්නේ සක්මන් භාවනාව කියන්නේ මේක හරි ගැටීමට මේ දෙවල් දකින්න ඉන්නවා හරි ප්‍රශ්නේ මේ දාස් තුනක් නම් කියනකොට ලක්මන් භාවනාව දෙන්නේ කොහොමද මේ කකුල් දෙක මේ කකුල් දෙක වෙන් දාගන්න මම දැන් ඉඳගෙන සක්මන් කරන්නයි කරන්නේ ඕන්න කයින් මෙච්ච වෙන්නේ සක්මන් කරනවා කියන්නේ මොකද ඔසවනවා ඉදිරියට අරන් යනවා පාස් කරනවා කුසවනවා කියන්නේ හිත. හිත කුසවනවා කියන්නේ. හිතක් කියන්නේ ක්‍රියාවක්. ක්‍රියාවක් කියන්නේ හිත. තේරුණා නේද? එතකොට මේ ඕනෑම ක්‍රියාවක් ඕනෑම හිතක් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ආරම්භය අවසානය. ඕනෑම ක්‍රියාවක ආරම්භයක් තියෙනවා අවසානයක් තියෙනවා. එහෙනම් මේ ඔසවන ක්‍රියාවෙත් තියෙනවා ආරම්භය අවසානය. පාත් කරන ක්‍රියාවෙත් ආරම්භය අවසානය. ආරම්භයේට අපි කියමු ඇති වෙනවා කියලා. අවසානයේදී කියනවා නැති වෙනවා කියලා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඉදිරියට අරන් යන ක්‍රියාවක් ඒ වගේ. අරන් යන්න හදනකොට ඇති වෙනවා අරන් ගන්න ඉන්නේ නැති වෙනවා. පාත් කරන්න හදනකොට ඇති වෙනවා පාත් කරන්න වෙනකොට නැති වෙනවා. දැන් අපි මේක දෙකකට බෙදනවා ඇති බව හා නැති බව කියන. ආරම්භය අවසානය. ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව. හරි. දැන් මේ නැති වෙනකොට මොකද වෙන්නේ? අනිත් අපුල තේරුස්සනවා. ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව. මේ මේ නැති වෙනකොට මේ නැති වෙනවා. ඔන්න ඕක දකින්න එක තමයි බුද්ධයේ වය ඥානයේ කියන කියන්නේ. මේකත් දකින්න ඕනේ ක්‍රියාවන් තුනේ. පච්චත්තම් වේදිකක් ඕනේ. පච්චත්තම් කියන්නේ තමා කියන්නේ. තමා කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ හිත. හිතක් කියන්නේ ක්‍රියාව. මෙන්න මේක තමයි ප්‍රැක්ටිකල් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. ප්‍රැක්ටිකල් කියන්නේ ක්‍රියාත්මක භාවය. ක්‍රියාත්මක භාවය කියන්නේ තමා. මේ කියන්නේ ක්‍රියාදාමයක් මේ කියන්නේ. තමා කියන්නේ ක්‍රියාදාමයක්. ක්‍රියාවන් වලින් බලනවා කියලා කියන්නේ ක්‍රියාත්මක භාවය කියලා කියන්නේ සිත කියන්නේ. හිතක් කියන්නේ ක්‍රියාවක්. හැන්නේ නේද? අපි හැම එකක්ම දැක්කේ ක්‍රියාවක් වලින් නේද? පංච උපාදානස්කන්ධය දැක්කේ ක්‍රියාවක් වලින්, විඥාන නාම රූප දැක්කේ ක්‍රියාවක් වලින්, අනිත්‍ය දැක්කේ ක්‍රියාවක් වලින් නේද? මේකක් දකින්න ඕන මේකට කියන්නේ අනාත්මය දකින්නවා කියලා. මේක දකින්නත් ඕනේ ක්‍රියාවක් වලින්. හැම ක්‍රියාවක්ම කොටස් දෙකකට බෙදෙනවා ඇතිවීම නැතිවීම කියලා. ආරම්භයේ අවසානය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා දැන් ඊකට දුවන්න පුළුවන් වෙන මොකද ඔයවත් දුවන්නේ නැහැ ඇතිවීම නැතිවීම දකිමින් මේ සිත එතනම සමාධිගත වෙනවා මෙන්න මේක තමයි උදය වය ඥානය කියන්නේ නවමහා විදර්ශනා ඥානයේ පළවෙනි ඥානය. මෙන්න මේක තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ඒවා තියෙනවා. සීල විසුද්ධියම තියෙනවා. තියෙනානේ විසුද්ධ සීලේ තියෙනානේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, චිත්ත විසුද්ධි කියලා කියන්නේ සමාධිගත සිත. හැබැයි ඔය චිත්ත විසුද්ධිය තියෙන කාරණා දන්නවා සාකච්ඡා කරන්නේ. ප්‍රත්‍යක්ෂණේ ඥානයකට ගියා කියලා එයාට විසුද්ධ චිත්තයක් නැහැනේ. එයා ඥාන වලට යන්නේ ඉතින් මේ බ්‍රහ්ම ලෝකයක්. ඒකට ඇලිලා ඉන්නේ. අන්නාවෙන් පිටවෙන වෙලා තියෙන ප්‍රත්‍යක්ෂණියන්ගේ සම්මා සමාධිය. දැන් ප්‍රත්‍යක්ෂණිය චතුර්ථ ඥානයට යනවා. නමුත් විසුද්ධ චිත්තයක් තියෙනවා. විසුද්ධ සමාධියක් තියෙනවා. නැහැ. ශ්‍රද්ධාව නැති කිසිම කෙනෙකුට විසුද්ධ කියන වචනේ කතා කරන්නයි කියන්නේ. ශ්‍රද්ධාව තියෙනවා නම් ඔක්කොම විසුද්ධභාවයට පත් වෙනවා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි මක්කා මක්ඛ ඥාන දර්ශන විසුද්ධි, සංකා විතරම ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි. මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ පළවෙනි පියවර තමයි උද්‍යාවේ ඥානෙ. උද්‍යාවේ ඥානෙ, බංග ඥානෙ, බය ඥානෙ, නිබ්බිදානුපස්සනා ඥානෙ, මුචිත කම්මතා ඥානෙ, පටිසංකා ඥානෙ, සංකාර උපේක්ඛා ඥානෙ, අනුලෝම ඥානෙ, ඥාන දර්ශන විසුද්ධිය. ඔයගොල්ලෝ බය නැතිව මම කියවන්නේ කියවන්නේ. ඔයගක් කියන්නේ නැදේ ඔය ඈ. එකක් කියන්නේ ලැබෙයි මේ කමඨාන තුලින්. ලැබෙන බව මම දන්නවා. එහෙමනම් පට මේ මේ අද මම දෙන්නේ ගෙවල් වලට ගිහිල්ලා කරන්න සක්මන් භාවනාව අනිකාට දෙනවා වෙනත් ක්‍රමයකින් කියලා දෙනවා කියලා කියනවා. සක්මන් භාවනාව කරනවා කියන්නේ කකුල ඔසවනවා, ඉදිරියට අරන් යනවා, පාත් කරනවා ඔසවනවා, ඉදිරියට අරන් යනවා, පාත් කරනවා ඔසවනවා, ඉදිරියට අරන් යනවා, පාත් කරනවා ඔසවනවා. ඔකනේ කරන්නේ නේද? එතකොට ඔසවන්න හදනකොට ඇති වෙනවා ඔසවලා ඉවර වෙනකොට නැති වෙනවා. ඉදිරියට අරන් යන්න හදනකොට ඇති වෙනවා අරන් ගිහින් ඉවරනකොට නැති වෙනවා. පාස් කරන්න හදනකොට ඇති වෙනවා පාස් කරන්න වෙනකොට නැති වෙනවා නැති වෙනවා